එවේලෙහි බෑනා කීතපුල් නැසූනා රජද අපි වංචා කරන ලද්දම්හ මේ බව නොදත්තම් හයිහැඩිය ඔහුගේ හඬ අසා සියලු නයින්ම රැස්සුවාහු ධාතුන් වහන්සේට කළ ශෝකයෙන් හැඩූහ ඉක්බිතිනාග භවනයෙහි සියලු නයි රැස්ව ඉසකෙස් මුදා පිටමැදෙලාගෙන දෑතින් ලයවල් කොටගෙන නිල්මා නෙල්මල් හා සදෘශ වූ ඇස්වලින් තමන්ගේ ශෝක විරුවන්නවුන් මෙන් දැස්වලින් උුණු කඳුළු ධාරාවන් වගුරුවන්නාහු නාග භවනයෙන් අවුත් සෝනුත්තර සාමනේදයන් වහන්සේගේ පුද පිරිවෙනට රැස්ව හඬන්නා වූ මෙසේ කියා හැඬූය කෙසේදයත් සියලු සත්වයන් කෙරෙහි පතල කරුණායෙහි මුල් බවට පැමිණි සරුවක්ඥ පුත්‍රයන් වහන්සේ මේ සසර දුක් දැඩි වූයේ මිනිසුන්ටමද නිවන් මිහිරි වූයේ මිනිසුන්ටමද බුදු වූ ස්වාමි දරුවානම් පාරමිතා පුරා බුදු වූයේ මිනිසුන්ටමද ඒ සදාම් අමා වූයේ මිනිසුන්ටමද ඒ සගරුවන් දුක් දුම්නස් නැති කරන්නේ මිනිසුන්ගේමද ඒ ස්වාමි දරුවන්ගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතුන් වහන්සේ අප විසගෝර විසින් අප ඇසට හලාහල වීද මිනිසුන් ඇසට කරපුර සලාවන් වැනි වීද ඒ ස්වාමි දරුවන්ගේ රූපශ්‍රී මිහිරි වූයේ මිනිසුන්ටමද ස්වාමි දරුවානන්ගේ ධාතු වැඳ පිදූ පමණින් සතර අපායෙහි අකුල් හෙලා නිවන් මාවත් රජමාවත් වන්නේ මිනිසුන්ටමද ඇයි අපින් සසර නොසිටිය මෝද මිනිසුන් දුක් පහ කරම්මයි බුදු බවමුත් නාලොව නයින්ගේ දුක් පහ කරම්මයි නොසිතූ සේක්ද මෙසේම අපට තදවන්ට මුළු ලොව පැතිරී ඒ බුදුන්ගේ කරුණාව අප විස ගෝරයින් පැකිලි අප කරා නොවන්නේද නැවත බුදුවන්ට වඩනා ස්වාමි දරුවානං වලඳා හල පාත්‍රය ගඟට හල කල උඩුගං බලා අසූ අතං ගොසුන් සලා වැටුමෙක්කි වන්නේ අප කුලයෙහි එකක් හුගේ භවනයට නොවේද ප්‍රතන බෝධියෙහි සත් දවසක් වස්නා මහවැස්සීරිදී උලින් බැඳි ආසනයක් මින් දරණවැල් ගබ හිඳුවා පෙන කඳ කිලි කොට වඩා හිඳුයේ අප කුලයෙහි නයෙක් නොවේද බුදුන මගුලෙහිදී දහසක් තුඩු මවාගෙන ස්වාමීන් වහන්සේට වන්දි භට්ටය කුසේ ස්තුති ගෝසා කෙලේ අප කුලෙහි ගැත්තෙක් නොවේද එසේයින් ස්වාමි දරුවානන්ට මේ හිමිකම් විනීමෙහි අපිත් අවශ්‍යයෙන්ම ගැත්තම්හ එසේයින් අපට අනුග්‍රහ කොට වදාළ මැනව නුඹ වහන්සේ ධාතුන් වහන්සේ අරගෙන ඊමින් පීඩාවට පැමිණියම් හයි සංගමැද අනේක කාරණා කියාගේ නයි මේ සැටියේ ඇඳුව මෙසේ ඒ නයි හඬා නැවත භික්ෂු සංඝයා වහන්සේට මෙසේ දැන්නූයේ ස්වාමීනි අප විසින් කිසි කෙනෙකුන්ට පීඩාවක් නොකොට අපගේ කුසලානුභාවයෙන් මේ ධාතුන් වහන්සේ ලැබ බොහෝ කලක් පරිහරණය කළ ධාතුන් වහන්සේ අතුරෙන් කුමක් පිණිස අපට කිසි ධාතු සිඟිත්තෙකුන් නොදී නිරවශේෂයෙන් ගෙන්වා වදාළසේක්ද අපගේ ස්වර්ග මොක්ෂ දෙකට කුමක් පිණිස බාධා කොට වදාළසේක් දැයි අනාදීන් මෙලෙස ඒනයි ස්වාමි දරුආනං සිත් පෙම් වඩා බගෑපත්ව ඇඬූහ මෙසේ ඒ නයි ඇඳූ පසුමා සංඝයා වහන්සේ ඒ නයින් කෙරෙහි කරන ලද අනුග්‍රහයෙන් ඒ නයින්ටද යම් තම් ධාතු කෙනෙකුන් වහන්සේ දේවා වදාළසේක එවේලෙහි ඒ නයිධාතුන් වහන්සේ ලැබ සතුටුවූවාහු තමන්ගේ නාග භවනයට ගොස් පූජාභාණ්ඩගෙනවුත් තමන් ලද ධාතුන් වහන්සේට මාත් පූජා සක්කාර කොට නාග භවනයට ගෙන ගොත් දාගෙට ධාතුන් වහන්සේ වැඩුවාහුයේ ඉක්බිති සක්‍රදේවේන්ද්‍රතිමේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා දරුව තෙපිසාමනීරයන් වහන්සේ ධාතුන් වහන්සේගෙන පොළොව පලාගෙන නැගිටන ශත්‍රුවන් මණ්ඩපයක් මවවයි සම්මත කෙලේය එබස්නසෝ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා ඒක්ෂණයෙහි එතන සත්‍රුවන් මණ්ඩපයක් මෙවිය ඉක්මිති සංදේව් රජ දෙදෙව් ලොව දේවතාවන් විසින් පිරිවරණ ලදුවරුවන් ආසනයක් දරං කරඬුවක් දෙගෙන ඇරේ ඒ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවන ලද සත්රුවන් මණ්ඩපයෙහි රුවන් ආසනයද ඒ පිටරම් කරඬුවද තබා සාමණේරයන් වහන්සේ අතින්දා කරඬුවගෙන පළමු කියන ලද රත්න පර්යංකයෙහි පිහිටුවීය එවේලෙහි මහා බ්‍රහ්මයා දොළොස් ගව් අට ඇති අට සාලිස් ගව් සේති ධවලච්චත්‍රය ඒධාතුන් වහන්සේ මුදුනට දැරීය සන්තුසිතනම් දිව්‍ය පුත්‍රයා වල් මිදුනාවගෙන සලමින් සිටියේය සුයාම් නම් දිව්‍ය පුත්‍රයා මැණික් කල් වැටගෙන සිටියේය සක්දෙව් රජ එකසිය විසිරියන් ජයතුරා සක පිඹ පිඹ සිටියේය ඉංගිති වරම් රජ දරුවෝ සතර දෙන කඩුගත්නත් නැතිව ඒ ධාතුන් වහන්සේට සතුරු කෙනෙකුන් වැද්ද නොදෙම්හයි දෙලක්ස අසූදහසක් යක්ෂයං හාඟට විසියක් සෙනවියං හා පිරිවරාං අවුත්නේ ධාතුන් වහන්සේට රකවල්ගෙන සිටියෝය මාත්නූරිද්‍යානුභාවයති දෙතින්දිවිය පුත්‍රයෝරං කරඩුගත්නත් නැතිව පරසතුමදාරාමලින් පුදමින් එතැන්හි සිටියාහ දෙතිස් දෙවිය කුමාරිකාවරුද දඬු වැට පහන්ගෙන සිටියා පංචසික දිව්‍ය පුත්‍රයාද තුංගෞ දිග ඇති බේලුව පණ්ඩු වීනායෙහි සත්තතක් නගා සරහා දසදහස් නවසියේ කානු හඬකින් මුළු ලෝකර්ණාමෘත කෙරෙමින් ඒ ධාතුන් වහන්සේට පූජා කෙරෙමින් වැඳ සිටියේය නැවත එකී එකී කුට්ටමකට අටසට දහසක් බෙරාගී කියන දෙවුදූ දසදහසක් සහිත වූ බෙරකුට්ටම් පනස් දහසක් බුදුගුණ කිය කියා ඒධාතුන් වහන්සේ අභිමුකයෙහි නටන්ට ගයන්ට පටන්ගත්හ තුන් ලක්ෂ විසිදාසක් දිව්‍ය කුමාරවරුන් ආ එපමණ දිව්‍ය කුමාරිකාවරු හා දනු වැට පහන්ගෙන සිටියාහ අනන්තා පරිමාන දෙවියෝ ඒ ධාතුන් වහන්සේ පැදකුණු කොට අතින් අත් බැඳ කරින් කර වැළඳ දුවන්නාහු බුදු ගුණ කියා තුනුරුවන් අරබයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණද සවනං ගන බුදු රැස්ද පන්සිය පනස් ජාතකයන්ද චුන්දස බුද්ධ ඥානයන්ද නව අරහාදී බුදුගුණ දෙකිය කියා ඒ ඒ සන්ධියෙහි ඔවුනොවුන්ට සබඳිනි සබඳිනි කියා මේ සතියේ ධාතුන් වහන්සේට පූජා කළේ මාකාල නම් නාගරාජයාද අනේක ප්‍රකාරයෙන් ස්තුති ගෝසා පවත්තමින් අසූ කෙළදහසක් නාගමානවිකාවන් පිරිවරා ඒ ධාතුන් වහන්සේට වැඳ වැඳ සිටියේය නැවත අනන්තා පරිමාන දේවතාවෝ එදාතුන් වහන්සේ පිරිවරාගෙන සත්රුවම් කාහල පිඹපුයේ ඒ කාල කුමක් කියා පිම්බෝධයත් සමන්ත භද්‍ර ශාක්‍ය සිංහ පර දුක්ඛ දුක්ඛිත සද්ධර්ම ගංගා ප්‍රවාහ හෘදයානන්ද කර මාරවුංකාර සංහාර අසරණ සරණ සරණාගත වජ්‍ර පංජර ත්‍රිභුවන චූඩාමනී වන්ජබිමාන වන්ද්‍ය දේවාති දේව සක්‍රාති සක්‍ර බ්‍රහ්මාති බ්‍රහ්මයනාදී වූ විරිදුකිය කියායි ධාතුන් වහන්සේට ජය කාල පිමිදවියෝ කෙතෙක් දෙනාද දාවල්ලා කාසයෙහි තරු පිපිමැනී ගියේය භූමියෙහි සත්රුවන් ඉපිලවනී ගියේය සාගරයෙහි මත්‍යයෝදිය පිට ඉපිල කන්පත්වරල් පත්නොසොල්වා ඒ ධාතුන් වහන්සේගේ ප්‍රාතිහාර්ය බලන්ට සැරෙහි දියපිට වැදහොත්තාහ ඉක්මිති ඒවේලෙහි ඉන්දගුත්ත මහ තෙරුන් වහන්සේ සිතනසේක් වසවර්ති මාරයාමි පූජා උගුලුවනු පිණිස ඒ නමුත් නොහු වලකිමි සිතා සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යුදුම් සක්වල ගල වසා අටසාලිස් ගව්වක් බොල ඇති ලෝ කුඩයක් මවාවදාලසේක පංච නිකායක තෙරුන් වහන්සේ ප්‍රධාන කොට ඇති සානු කෙලක් රහතුන් වහන්සේ පිරිවරා පස් දෙනෙක වැඩහිඳ පිරිත් බැන වදාලසේක මේ වේලෙහි දුටු ගැමුණු රජ එතනට අවුත් තමයි සෙතු බූරං කරඬුව බහා ඒ කරඬුවෙහි ධාතුන් වහන්සේ වැඩහුම් කරඬුවෙන් වඩාලා සත්‍රුවන් ආසනයෙහි තැබීයේ නැවත සුවඳද සුවඳ සුනුද සුවඳ මල්ද යන මේ ආදීන් ධාතුන් වහන්සේට පූජා කොට පැදකුණු කොට පසඟ පිහිටුවා වැඳ මොදොත් මුදුනේහි තබා මහත්නු සොම්නසින් දැස් දල්ව දල්වා බල බලා වැඳ වැඳ සිටියේය එවේලෙහි ධාතුන් වහන්සේද තමන් වහන්සේගේ මුදුන්හි පිහිටි ධවලත් චත්‍රයද පෙනෙන්නේය කුඩගත් මහා බ්‍රහ්මයා නොපෙනෙන්නේය එසේම තල් වැටවල් විදුනා ආදිය ධාතුන් වහන්සේට සලන්නා පෙනෙන්නේය ඒ ඒ වස්තු ගැන සිටිනා දෙවියෝ මිනිසුන්ට නොපෙනෙන්නාහුය දෙවියන් ගසන දිව්‍ය බේරි සම්දද දිව්‍ය ගීතිකාද ඇසෙන්නේය දේවතාවෝ මිනිසුන්ට නොපෙනෙන්නාහුයේ ඉක්මිති දුටු ගැමුණු මහරජ මේ ආශ්චර්ය දැක ඉන්දගුත්ත මහතෙරුන් වහන්සේට මෙසේ දැන්වීය ස්වාමීනි දේවතාවෝ දිව්‍යච්ඡත්‍රයෙන් පූජා කළෝය එසේයින් මමද මා සන්තක මනුෂ්‍යච්ඡත්‍රයෙන් පුදමි දැන්වීය එබස් ඇසූයින් දෙගුත් තෙමහතෙරුන් වහන්සේද මාරජය ලෙසම පිදිය යුත්තේ යැයි වදාලසේක එබස් ඇසූ දුටු ගැමුණු රජ තමාගේ රන්පුඩු සේසතින් ධාතුන් වහන්සේට පූජා කොට ස්වර්ණ බින්කාරයෙන් පෙන්වත් ගොට ලක්දිව පුදා ආතතය විතතය විතතාතතය ඝනය සුසිරය යන පංචාංගික තූර්ය නාදයෙන් ඒ ධාතුන් වහන්සේට පූජා කොට නැවත දුටු ගැමුණු මහරජේ ඉන්දගොත්ත මහතෙරුන් වහන්සේට මෙසේ දැන්වීය ස්වාමීනි අපගේ බුදුරජාණන් වහන්සේ දිව්‍ය මනුස්්‍ය යන මේ චත්‍ර දෙකම දරුසෙක් දැයිදන් වීය එසේ විචාල රංජුරුවන්ට තෙරුන් වහන්සේ මහරජ බුදුරජ තෙම දැරුයේ ඒ චත්‍ර දෙකම තුනුවෙයි වදාලසේක මෙසේ වදාළ තෙරුන් වහන්සේට රජ්ජුරුවෝ කියන්නාහු අනික් චත්‍රය නොදනිමි කිම් දැයි විචාලාහ එවිට අනික් චත්‍ර නම් මේ ලෙසය වදාරන තෙරුන් වහන්සේ චතුපාරිසුද්ධි සීල නැමැති ආධාරයතිී සමාධී නමැති දඩු ඇති වීසතින්ද්‍රිය නමැති ගොනැස් ඇති දස බල නැමැති පෙතිපෙළ ඇති මාර්ග ඵල නැමැති පත්සවෙනි ඇති විමුක්ති නමැති උතුම් චත්‍රනංවා ප්‍රඥා නමැති අභිෂේකයට පැමිණ සද්ධර්ම රත්න නමැති රට්න චක්‍රය පවත්වා දසදහසක් සක්වලෙහි බුද්ධ රාජ්‍යය අත්පත් කොට රාජ්‍ය කළසේක් වේදයි කියා රජහට ගීසේක ඒ ඇසූ දුටු ගැමුණු රජ දවලත් ඡත්‍ර තුනක් දරූ බුදු රජාණන් වහන්සේගේ මේ මාසන්තක වූ ඒකානුසියක් යොදුන් ලංකාදීපයෙන් ධාතුන් වහන්සේට පුදමී තුන්වරක ලංකාදීපය පිදීය ඉක්විති දේවතාවන්ද මිනිසුන්ද දිව මල් දිව සුවඳ දිව පහන් යන මේ ආදියෙන් පුදන කල්හි දිව්‍ය තූර්ය දිව්‍ය ගීතිකාදීන් පූජා කෙරෙමින් සිටියදී දුටු ගැමුණු මහරජ ධාතු කරඬුව තමන් විසින්ගෙන ඇර රුවන් මඬුවෙන් මෑත් කොට සයානු කෙලක් රහතුන් වහන්සේ විසින් පිරිවරණ ලදුව රුවම් යලි දාගබතුන් විටක් පැදකුණු කොට නැගෙනහිර දිසාභාගයින් දාගබට පැන නැගී ඇතුළු දාකුසට බැස්සේය සයානු කෙලක් රහතුන් වහන්සේද ඇතුළු දාකුසට බැස පිළිවෙලින් වැඩ සිටිසේක එවේලෙහි දුටු ගැමුණු මාරජ තමා ඉසතු බුධාතු කරඬුව බහාම හැඟි වූ කෙලක් අගනාරිදී යම් පිතේ ධාතුන් වහන්සේ තබමි සිටියේ එසේ රජ සිතුක්ෂණයෙහි දා කරඬුව ඒ රජු හිසින් සත්තලයක් පමණ ආකාශයට නැගී තමන් වහන්සේම කරඬුවෙන් මෑත්ව නැගෙන ඉරිසක්වල මුව විට පටන් බස්නා ඉරිසක්වල මුව විට දසදහසක් සක්වල මහා මේරු පර්වත රුවන් තම් කොට හිඳුවා ඊපිට මවන ලද රුවන් සක්මන්හි අටලොස් රියන් හොස බුදු බඳමවාගෙන වැඩ සිටේ සුප්පතින්ටිත පාදෝ හෙට්ට පාදතලේසු චක්කානි ජාතානි සහස්සාරානි සනීමිකානි සනාභිකානි යනාදීන් දෙතිස්මා පුරුෂ ලක්ෂණයෙන් හා අසීත්‍යනුව්‍යංජනයෙන් හාභ්‍යාම ප්‍රභාකේතුමාලා ලංකාරයෙන් එබියා වූ නීලපීතලෝහිත හෝදාතමාංජෙට්ට ප්‍රභාස්වර යන සට්වර්ණ බුද්ධ රස්මිමාලාවෙන් දිලියෙන්නා වූ බුද්ධ රූපය මවාගෙන ගණ්ඩම්බ නම් අබරුක් මුල්හි තීර්ථකයන්ගේ මන් බිඳින පිණිස යමක ප්‍රාතිහාර්ය කොට වදාළසේක්ද එසේ වූ යමක ප්‍රාතිහාර්ය මේ ධාතුන් වහන්සේද දුටුගැමුණු මහරජ වූ ප්‍රධාන සියලු පාර්ෂත් මධ්‍යයෙහි පැවදාලසේක ඒ ධාතුන් වහන්සේගේ මෙබඳු ආශ්චර්යවත් ප්‍රත්‍යාරි දුටු ස්ත්‍රී පුරුෂයන්ගෙන් දොළොස් කෙලක් පමණ සත්වයෝ සිව් පිළිසිඹියා පැරහත් බවට පැමිණියාහුයේ සෙසු සෝවාන් සැද ගැමි අන ගැමි යන තුන් මඟ තුන් පලයට පැමිණි සත්වයෝ මෙතෙකයි ගණන් නැත්තාහ මෙසේ ධාතුන් වහන්සේ අනේක ප්‍රකාර දියකඳ ගිනි කඳ හාමී ආදී ප්‍රාතිහාර්ය දක්වා මවාගත් බුද්ධ වේශය අන්තරදාන කොට රුවන් කරඬුවටම වැඩ ඒ රුවම් කරඬුවෙන්ම අහසින් බැස දුටු ගැමුණු මහරජාණන් ඉස්මුදුනි පිහිටිසේක එවේලෙහි තුළ බෝවිතෙක සුලම් පිරාපී කලක්මින් ඒ රජ ප්‍රීතින් පිනා අභිෂේකයට පැමි කලමින් මාගේ ආත්ම භාවයෙහි පලලදිමි ගිය ජාතියෙහි පින් නොකලේකි කිමුත් නොවෙමි සිත සිතා තමා දෑතින් දා කරඬුවගෙන තමාගේ සොළොස් දහසක් විසෝවරුන් පිරිවරණ ලද්දේ සරහන ලද කෙලක් අගනාරිදී යහන සමීපයේත ගොස් දා කරඬුව නැවතරුවන් කරඬුව මැත්තේ තබා පෙර සුවඳ කවන ලද පැනින් අත දෙවසූ දෑගඳින් අත උලාරුවන් කරඬුව හැර ධාතුන් වහන්සේගෙන මෙසේ සිටියේ කෙසේද යත්මේ ධාතුන් වහන්සේ කිසි කෙනෙකුන් විසින් 5000ක් අවුරුදු කිසි උපන්ද්‍රවයක් නොකට හැකි වේද සියලු සත්වයන්ට පිහිටව වැඩ සිටිනාසේක්ද වීනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කුසිනාරානුවර යමහල සල්රුක් දෙක මධ්‍යයෙහි පැන වූ යන්නි උතුරු දිග සල්රුකට හිසලා දකුණු දිග සල්රුකට පයලා නැගෙන ඉරට පිටලා බටහිරට මුණලා නැගී නොසිටිනා සෙයියාවෙන් පිරිනිවන් පානට වැඩ උත් කලක් මින් මේ ධාතුන් වහන්සේද එලෙසම මේ යහන්නි ඕනාසේක්වයි සිතා උතුම් යහන් මුදුනේහි ධාතුන් වහන්සේ තැබියේ ඒක්ෂණයෙහි ධාතුන් වහන්සේද රංජුරු වංසිතූ සැටියේම මා හැඟි වූ ඒ යහන්නී බුද්ධ විලාසයෙන් බැලු බැලූ වංසිත් සතුටු සොම්නස් කරවමින් මුළු ලෝ බබළුවමින් වැදහොත්සේක මෙසේදාගබධාතුන් වහන්සේ පිහිටියේ කවර දවසදයත් ඇසල මස පුර පසලොස්වක් ලද මැදි පොහෝ දවස් මුතුරු සලනැකැතින් පිහිටුවන ලදී. ධාතු පීතු වීම සමග මහ පොළව නාරාජයෙන් ගැසූ ලෝතලි සමූහයක් මින් ගුගුරා පැන නැංගේය මාමේරු පර්වතයද නැමී වැඳුම්ගෙන සිටියේය සප්ත කූට පර්වතයෝද ඉසින් ඉස අනින්නක් මින් ඔවුනවුම් පැරණටුව සප්ත මහාවිල්ද පස්පියුමින් සැදුනෝ යලුණු රස වූ මහමුදද මිහිරි පැන්විය සදෙවුලෝ වැසි දෙවියෝද බ්‍රහ්මයෝද සාධුකාර පැවැත්නූහ අහසී විදුලිය පහළවිය ඇසිල්ලෙහි අකාලමේ ගයන් නගාගෙන පොකුරු වැසිදවට දසදහසක් සක්වල ඒක කෝලාහලවිය මේ ආචාර්ය දැක සතුටු වූ දුටු ගැමුණු මහරජද තමා හිසට කරන ලදරම් දඬු ඇති ධවලච්ඡත්‍රයෙන් හා මේ සියලු ලංකාදීපයෙහි රාජ්‍යයද සන්දවසක් ඒ ධාතුන් වහන්සේට පූජා කොට නැවත තමා පැලඳගෙන සිටියා වූ තිස්දාසක් අගන ආභරණද ගලවා පිදීය මෙසේ රංජුරුවන් පූජා කොට සිටි කල්ලි රංජුරුවන්ගේ සොළොස් දහසක් විසෝවරුද කාජරාජ මහාමාත්‍යාහුද නන්දි මිත්‍රාදී දස මහායෝධයෝද එකොළොස් දහස් එක්සියයක් පමණ සිරියෝදයෝද බොහෝ ස්ත්‍රී පුරුෂයෝද දිව්‍යබ්‍රහ්මයෝද නාග සුපර්ණ යෝධ යක්ෂ රාක්ෂස යෝධ සිද්ධ විද්‍යාධර යෝධ යන මේ සියල්ලෝම තම තමන් පැළඳගෙන සිටියා භරණ ගලවා ධාතුන් වහන්සේට පූජා කළේ මෙසේයින් යම් කෙනෙක් තුන් ලෝවාසීන් විසින් පුදන ලද්දා වූ ජීවමාන සරුවක්ඥයන් වහන්සේට මෙසේ ආදර සහිතව පුදන ලදද එසේහෙයින්ම අබෑටයක් පමණ වූ සරුවක්ඥයන් වහන්සේගේ ධාතුවක් යම් කෙනෙක් පුදන්ද ඒ චිත්ත ප්‍රසාදයෙහි කුසල විපාකය ජීවමාන සරුවක්ඥයන් වහන්සේට කළ පූජාව හා සමානයයි දැනේ සියලු සත්වයන් විසින්ම ඒ ධාතුන් වහන්සේට මල් පහන් පිදිය යුත්තේය ඉක්මිති දුටු ගැමුණු මහරජ සිවුරු පිළිද උක් සකුරු එළඟි තෙල්මී ආදී බොහෝ බෙන්ද සයානු කෙලක් රාතුන් වහන්සේට පිළිගන්වා දොත් මුදුනේ තබාගෙන ස්වාමීනි තුම් යම් රාත්‍රිය මුළුල්ලෙහි මේ ධාතුන් වහන්සේ පිරිවරා පිරිත් බැනවදාල මැනවයි ආරාධනා කෙලේය රාතුන් වහන්සේද ඒ රජුගේ ආරාධනයෙන් මේ දවස් රාත්‍රිය මුළුල්ලෙහි පිරිත් බැනවදාලසේක දෙවන දවස් රජනුවර බෙරළවීය කුමක් කියා බෙරළවීද යත් සියලු සත්වයෝම සන්දවසක් මුළුල්ලෙහි ධාතුන් වහන්සේට සුවඳ සුණු සුවඳ තෙල් සුවඳ මල් පහන් තෙල් මේ ආදියගෙන ධාතුන් වහන්සේට පූජා කොට වඳිත්වයි කියා මේ සැටියේ බෙරලවිය ඉන්දගුත්ත නම් තෙරුන් වහන්සේද සියලු ලංකාද්වීපයෙහි සියලු ස්ත්‍රී පුරුෂයෝ මල් පහන් පූජාගෙන හැර පූජා කොට පේවගෙන කිසි ආයාසයක් නැතිව තමන් තමන්ගේ ගෙන් නික්ම බණගෙට අවුත් බණ අසා සමාධිවේ නැවත තම තමන්ගේ ගෙට යන්න වුන් මින් ධාතුන් වහන්සේ වැඳ මේ ඇසිල්ලෙහිම යෙත්වයි කියා අදිෂ්ඨාන කොට වදාළසේක ඔබගේ ඒ අදිෂ්ඨාන බලයෙන් මේ ලංකාවේ සියලු සත්ත්වයෝම එම දාම අවුත් ධාතුන් වහන්සේ වැඳ පුදා එම දවස්ම තම තමන්ගේ ගම් බිම් වලට ගියාහ ඉක්මිති රංජුරු සන්දවසක් මුළුල්ලේ සයානු කෙලක් රහතුන් වහන්සේට මහදන් දී සන්දවසේ ගිය කල අටවැනි දවස් මහා සංඝයා වහන්සේට මෙසේ දන්වන්නාහු ස්වාමීනි මා විසින් ධාතු ගර්භයෙහි කළමන ආකාරයේ කොට නිමවිය එසේයින් ස්වාමි දරුවන් විසින් මෙවන් පානින්ම දාකුස වසාවදාල මනවයි දන්නූහ එබස් ඇසූමා සංඝයාවන්සේද උත්තරය සුමනය යන සාමනේර දෙදෙනා වහන්සේ කැඳවා වදාරණසේක් තුප විසින් පෙරගෙනෙන ලද මේවන් පානින්ම ධාතු ගර්භය වසවයි වදාළසේක දෙදෙනා වහන්සේ දැම දෙනා වහන්සේ විසින් වදාරන ලද ඒ මෙහෙවරෙන් අසා වැලි මළුවේ සංගවා තුබූ මේවන් පහනගෙන උද්දා කුසවසූසේක ඉක්මිති සයානු කෙලක් පමණ රහතුන් වහන්සේ ඊට වදාරනසේක් මේ දුටු ගැමුණු රජ විසින් මේ දා කුසෙහි ගැල්ලූ සුවඳ සුණු පන්දාසක් අවුරුදු මුළුල්ලෙහි නොයිවලේවායි දාගුස පිදූ මල් දනුමලා වෛරං වැට ඇවිලෙන සුවඳ තෙල් පහන් නොනිවේවයි පුදන ලද රුවන්නේ මල නොගනීවයි මේ පූජා භාණ්ඩද මදහු විසිනුත් සොලවාලිය නොඒවයි මෙහෙවම් පහනද කෙසගක් පමණකුත් හිරකුදු නැතිව විශේෂයෙන් සන්දි ගැලපියේවයි පරසතුරං විසින් මෙහෙවං පාන පමණකුත් දැක්ක නොහේවයි කියාමේ සැටියෙන් හිටාවදාලසේක මෙසේ දුටු ගැමුණු මහරජධාතු නිධානය නිමවා නුවරට වැදමේ සැටියේ කියා බෙරලවීයේ මා විසින් බඳවන ලද මහදාගැබ ධාතු නිදානය කරනු කැමැති කෙනෙක් තම තමන්ගේ ධාතුන් වහන්සේගෙන හැර මේවන් පාන මුදුනේ නිදාන කෙරෙත්වායි කියා බෙරළවියේ එපවත් ඇසූබොහෝ දෙනා තම තමන්ගේ ශක්ති වූ පරින්දෙන් රම් කරඩු රිදී කරඩු කරවා ඒ කරඩුවල තමන් තමන්ගේ ධාතුන් වහන්සේ පිටුවාගෙනවුත් මේවන් පානමත්තෙහි නිධාන කලාහුයේ මෙසේ හැම දෙනා විසින් නිදාන කරනු පිණිසගෙන ධාතුන් වහන්සේ දහසක් දෙනා වහන්සේ යයි දත යුතු සත්පුරුෂයන්ගේ සිත් පහදවනු පිණිස කියන ලද තූප වංශයෙහි ධාතු නිදාන කතාව මෙලෙස කියා නිමවන ලදී ධාතු නිදාන කතා නිමි